10 ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් ප්‍රියාදර සහෘදයිනි අපි ඉරිදා සංග්‍රහය ආරම්භ කරමු. ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් පතනවා. කළුබෝවිල සිරිල් සී පෙරේරා පරිවර්තකයා ලේඛකයා මට සිහිපත් වුණා. කර්තාර් සිං ඩුගාල්ගේ චාමලී කියන කෙටි කතා පොත මා කියුවේ දශක ගණනාවකට පෙර ඉතා ආසාවෙන්. මේ වගේ පොතක් ගැන තොරතුරු කියලා එය ලියපු ලේඛකයා සම්බන්ධයෙන් කර්තාර් සිං ඩුගල් ගැන තොරතුරු කියලා දීලා තින්නේ කොළඹ රාජකීය කණිටු විදුහලේ විදුහල්පතිව සිටි එච්.ටී. සුගතපාල මහත්මයා. ඉතින් ඔහු විශාල සේවයක් අපේ සාහිත්‍ය සංස්කෘතික ක්ෂේත්‍රයට කළා. ඉස්සර හංස ප්‍රකාශකයෝ කියලා ආයතනයක් බිහි කරලා එයින් විදේශීය කෘතීන්ෙන්ම දේශීය කෘතීන්ද පාඨකීන් සඳහා පාඨකීන් දැනුවත් කිරීමට ඥානනය කිරීමට ඉදිරිපත් කොට තිබෙනවා. සුජාතා පෙරේරා සුජාතා අත්නායක බවට විවාහයෙන් පස්සේ පත් වෙන්නේ ඇය කරුණාරත්න අබේසේකර විසින් ලියන ලද ගීතයක් ගයලා තියෙනවා සිතක මහිම කියන චිත්‍රපටයට. 964 දී මේ තිරගත වන්නේ ආර් රාබ් අලි කියන පුද්ගලයා නිෂ්පාදකයාගේ ධනව්‍යයෙන් තමයි චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ එම්.එස්. ආනන්දන්ගේ අධ්‍යක්ෂණය. සංගීතය ආර් මුත්තුසාමි. මේ දරුවෙක් සම්බන්ධව කියන රමණීය අත්දැකීම එහි ගැඹුරක් තියෙනවා. සුජාතා අත්නායක සහ අබේවර්ධන බාලසූරිය ගැයූ ගොඩමීදුම් කියන ගීතය අපි පහුගිය වතාවක ඉදිරිපත් කළා. එය මාතින් ප්‍රමාද දෝෂයකින් කියුනේ තරංගා චිත්‍රපටයට ඇතුළත් වූ ගීතයක් කියලා. නමුත් එය ඇතුළත් වෙලා තියෙන්නේ දුහුල් මලක් කියන චිත්‍රපටයේ විජයධර්මශ්‍රී කලාකරුවාගේ අධ්‍යක්ෂණය. මේ ගැන ගුවන් විදුලියේ වජිරින් දෙකක් තවත් රසික රසිකාවන් දෙදෙනෙක් තුන්දෙනෙක් කතා කරලා කිව්වයි ගැන ස්තුතිවන්ත වෙනවා උන්ට. අද අපි අහන්නේ සුජාතා පෙරේරා නමින් සුජාතා අත්තනායක බවට පත් වුණු විශාරද ගායිකාවගේ මේ ගීතයයි. සිටිමුද්දුක නොලැබෙද්ද පැනිමියේ කෑමුත් පින නැති වෙද්ද මිනි මරණින් සැදිමුත් ගත බබලද්ද පැනිවරකාවට මුත් හෙන නොවදිද්ද මිතුරන් සතුරු වීම කොයිතරම් මధుර දෙයක් වුණත් විපතක් වීම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පැණිවරකා ගහේ ගෙඩියක් කාපු නිසා හොරෙන් දරුණු දඬුවමක් දුන්න පුද්ගලයෙකුට ඒ දඬුවම වැරදි කියලා සබාදහමින් ඒ ගහට හෙන වැදුනා කියලා පුරාණෝක්තියක් තියෙනවා කෙසේ වුණත් මුළු ලෝකෙටම හරියට දැන් සිද්ධ වෙලා තියෙන පැණිවරකාවට හෙන ගහලා වගේ වැඩක් අපි මේ පිළිබඳව සිහිපත් කරලා අපේ ජීවිත සකස් කරගන්නට ඕනේ. ගැටවරයෝ චිත්‍රපටිය 964 පෙබරවාරි මාසයේ 26 වෙනිදායි තිරගත වන්නේ ශේෂාපල්ලිහක්කාර නිෂ්පාදනය කළ සෙරන්ඩිප් චිත්‍රපට සමාගම වෙනුවෙන් මයික් විල්සන් සහ පිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා රංගපෑවා මහා යෝධයෙක් වගේ ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයට මහගම සේකර ලියු ගීතයක්. නාරද දිසාසේකර ඇතුළු පිරිසක් මේ ගීතය ගැයුවේ අතිශය ජනප්‍රිය වුණා. ඉංග්‍රීසි වචනත් මේ චිත්‍රපට ගීතේ තියෙනවා. මහගම සේකරට නිබඳු ගීත ලියන්න පුළුවන් කියලා ඔහු අපට පෙන්වලා දුන්න එක නිදර්ශනයක්. ඇත ගෞ ගණන් කරේ නොයෙක් රටින් ඈත ගව් ගණන් දුරින් කරේ නොයෙක් රටින් පාවෙවි පාවිලා තිතා දෙව්ලියන් මැවූ වෙලා තිතා ආරිච්චි බෝරිච්චි කම්බි පුරු බෝලමාන් ආරිච්චි බෝරිච්චි කම්බි පුරු බෝලමාන් ඒ අතට මේ අතට අඟල දඟල තරුම් ගෝල ඒ අතට මේ අතට අඟල දඟල තරුම් ගෝල ආරෙච්චි බෝලි කම්බි පුරු බෝලමල් සරතවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න ආරෙච්චි බෝලි කම්බි පුරු සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න මේ අසක මේ අසක අංගද දඟල කරුම් බෝල ආරිත්‍ති බෝරිත්‍ති කම්බි කුරු බෝලමා පුංචි ලංකාදීපයේ යන් ලවා අපේ පුංචි ලංකාදීපයේ කියන්නවා අපේ දෙව්ලියන්න වූ විලාසිතා දෙව්ලියන්න වූ විලාසිතා මත්තරින් ඇවිත් මෙහි නැත යම් කෙනෙක් හ්ම් ඇවිත් මෙහි නැද්ද යම් කෙනෙක් ගණ්ඩ ගණ්ඩ මාගේ රූපේ මම් ෆොටෝජෙනික් නමද ගමද වයස එකකේ තොර දිස්තරේ නමද ගමද වයස එකකේ තොර විස්තරේ වත්තරේක වැටෙන කල්ලනේ වැටෙනින්ද යන්නේ නැහැ අනේ කලර තරුම් ගෝල ආරිච්චි බෝරිච්චි කම්බි පුරු ගෝලමත් මේ අතට මේ අතට අඟර දඟර තරුම් ගෝල ආරිච්චි බෝරිච්චි කම්බි පුරු ගෝලමත් මේ අතට මේ අතට අඟර දඟර තරුම් ගෝල ආරිච්චි බෝරිච්චි කම්බි පුරු ගෝලමත් මේ අතට මේ අතට අඟර දඟර තරුම් ගෝල මාළුවා වැල මාළුවා වැලේ ගොටු හැදෙනවා මේ ගොටු වල වතුර පිරෙනවා අපද්‍රව්‍ය පිරෙනවා කෘමීන් පිරෙනවා ඒ ගොට්ටම අන්තිමට ඒ ගහ විනාශ කරන්නට හේතු වෙනවා කියලා බුදුදහමේ සඳහන් වෙනවා අපි අපේ ජීවිතවල ප්‍රමාණය දන්නේ නැහැ කෑම කන්න ඕන ප්‍රමාණය, කතා කරන්න ඕන ප්‍රමාණය, නිදා ගන්න ඕන ප්‍රමාණය, ඖෂධ නම් ඖෂධ ගත යුතු මාත්‍රාව ප්‍රමාණය හැම දෙයක්ම. මත්ඤ්ඤු කියන වචනයෙන් හඳුන්වනවා. මත්ඤ්ඤු කියන්නේ ප්‍රමාණය. මත්ඤ්ඤුන්තා කියන්නේ ප්‍රමාණයට සියල්ල කළ යුතුය කියන කාරණයයි. ඉතින් අපි ඉතා සරල අල්පේච්ඡ ජීවිතයකට ගමන් කරන්න ඕනේ අපේ රට ගොඩනගන්න. අපේ ජන සමාජය, ලෝක ජන සමාජය ආර්ථික වශයෙන් හැම අතකින්ම කඩන් වැටලා තියෙන්නේ. අපිත් අභියෝගයට, ගැටලුවට ලක් වෙලා තියෙනවා. නව රජයක් බලයට පැමිණලා තිබෙනවා. ඒ බලය සමග තමන්ගේ දේශපාලනික අදහස් කුමක්වත් අපිට ඒව නෙමේ වැදගත් වන්නේ මේ වෙලාවේ රට දිනා ගන්න එක රට බලය හමුවේ ධනය හමුවේ සශ්‍රීකත්වයට සෞභාග්‍යයට පත් කරන එකයි. දෙව්මින් ගණේගොඩ සේනාධීර තරුණ දරුවෙක් ඉතා ලස්සන ගීතයක් ගායනා කළා. ඒ ගීතය රචනා කළේ ප්‍රීති ගණේගොඩ. නැටුම් ශිල්පිනියා ගුරුවරයා ඒ සංගීතය නිර්මාණය කරේම ගීතයට අරුන්දති රංගනාදන් කලා කීර්ති මහා විශාරදවරියයි. ඇය කර්ණාටක ශෛලී උත්තර ಭಾರತೀಯ ශෛලිය නොවේ දක්ෂිණ ಭಾರತೀಯ ශෛලියේ සංගීතයක් නිර්මාණය කළා මේ ගීතයට සංස්කෘත භාෂාව ප්‍රධාන කොටගත් මේ ගීතය රට ගැන කියන ඊටාම විශිෂ්ට ගීතයක් අපි දෙව්මින් ගණයේ ගොඩ සේනාධීරට සමන් දෙමු Thank you. सुवाचं सुचित्रम् सुजलं च सुफलं सुखीरं च देशम् सुरम्यं सुधीरं सुवाचं सुचित्रम् सुजलं च सुफलं सुखीरं च देशम् न्दनीय इयं मातृभूमि तरदर्शनीयं तालं सरद ගැන කතා කරන ඕනෑම රටක රැකියා නොමැති අයට වඩා වැඩ නොකරන අය තමයි වැඩි. ලංකාව දිහා බැලුවම කම්මැලි කට්ටිය හුඟක් ඉන්නවා. අතපය අකුළු ආවේ. අනිත් පැත්තේ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිස නිසා විශාල ප්‍රශ්නයක් අපේ රටට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. තරුණ දරුවෝ ආරක්ෂා කරගන්න ඕනේ. අපි දෙමව්පියෝ ගුරුවරු ජන සමාජය වගකිව යුතුයි. දේශපාලන තන්ත්‍රය වගේම නිලධාරීන් අධිකරණය පොලිසිය සියල්ලම එකතු වෙලා මේ වෙසනේ ලෝකෙ බේර ගන්න ඕනේ. ඉතින් මේ අසහනය ගැන කතා කරන ඕනෑම රටක රැකියාව නොමැති අයට වඩා වැඩ නොකරන අය වැඩි කියලා කියන්නේ කාල් මෑන්හයිම්. අපි මාතලන් චිත්‍රපටය දිහාට හැරෙමු. ආර් මුත්තුසාමි සංගීතවේදියාගේ මනහර සංගීතයෙන් අලංකෘත මේ චිත්‍රපටයේ ගීත රාශියක් අතිශය ජනකාන්ත වූවා. ශේෂා පනිහත්කාර ක්ලැරිස් ද සිල්වා ප්‍රධාන චරිත රංගපෑවේ දෙමළ චිත්‍රපටයක් වුණු මංගලිමා සපතම් කියන දෙමළ චිත්‍රපටයේ අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටය ගොඩ නැගෙන්නේ 965 අගෝස්තු 27 වෙනිදායි තිරගත වන්නේ W බෙනඩික් ප්‍රනාන්දු මේ පද රචකයාගේ නිර්මාණයක් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ SM නායගම් ශ්‍රී මුර්ගම් නායගම් නවකලා චිත්‍රපට කී නාගරාජන් කියලා ඉන්දියාවෙන් පැමිණුණු ඉන්දියානු ජාතික අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයක් මේ චිත්‍රපටයට ඇතුළත් වුණා ලතා වල්පොල ගැයූ මෙන්න මේ ගීතය. ඒ ගීතය අහගෙන ඉන්නකොට අපිට සබාදහම ගැමිසිරියාව ශාස්ත්‍රීයත්වය සෞභාග්‍ය සිහිපත් වෙනවා. අපි රස විඳිමු එම ගීතය. ගත කරන දවස වෙහෙස වී වැඩ කරන මුළු දවසකටම වඩා වේදනාකාරී. අසහනෙන් ගත කරන දවස වෙහෙස වී වැඩ කරන මුළු දවසකටම වඩා වේදනාකාරී. ඉන්දියානු දාර්ශනික ආචාර්ය සර්වපල්ලි රාධකෘෂ්ණන් මෙහෙම කියන්නේ 1888 ඉඳලා 975 දක්වා එතුමා ජීවත් වුණා. බොහොම ප්‍රකට පරිවර්තනයක්. පරිවර්තන. රාජ්‍යතාන්ත්‍රිකේ. ඒ අදහස සමග ඉන්දියාවටම හැදෙනවා. ಭಾರತೀಯ ගීතයක්. අපි කවුරුත් රස විඳින්න කැමති මේ ಭಾರತೀಯ ගීතයට සවන් යොමු කරමු. Thank you. जवानी कलिए मत घर भाया है सावन गाए कोई प्यार भरे गीत सखी बार बार गाए कोई बांसुरी बजाए सखी गाए सखी नींद कोई चलवा हो कोई अलबेलवा हो कोई चलवा ඔබ යමක් කරන්නට පෙර ඕනෑමට වඩා ඒ ගැන සිතන්නට ගියහොත් අසහනය විසින් ඔබ ගිලගනු ඇති බවට ඉන්දියානු දාර්ශනික රාමකෘෂ්ණ රාමකෘෂ්ණ ස්වාමී ඉන්දියානු දාර්ශනික රාමකෘෂ්ණ ස්වාමී 1834 ඉඳලා 1886 දක්වා ජීවත් වුණා. ඔබ යමක් කරන්නට පෙර ඕනෑවට වඩා ඒ ගැන හිතන්නට ගියහොත් අසහනය විසින් ඔබ ගිල ගන්නු ඇති. ඒ අදහස පවසමින් අද ඉරිදා සංග්‍රහය මෙතකින් නිම කරන්නේ ඔබේ ජීවිතයට ආශිර්වාද කරමින් සුභාසිරි වේවා. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දරය. ඉරිදා සංග්‍රහය නාද තුලනය රවීන්ද්‍ර සංජීව පෙරේරා. නිෂ්පාදන සහාය දේශාන් ගජනායක සමග ප්‍රමෝදී මඩනායක. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය රෝහණ ධර්මකීර්ති.